චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සියලු දෙනාම සදී පැහැදී සූදානම් වෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්‍යයන් පිළිබඳව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 සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය සත්‍ය අවබෝධය ලබා ගැනීම සඳහාම අපිට පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පිළිතුරු අද ධර්මදේශනාවේ මාතෘකාව මේ ප්‍රාර්ථනාව පිළිබඳව තමයි මේ දේශනා පෙළ කෙරෙන්නේ. පින්කමක් කරලා අපි ප්‍රාර්ථනා කළ යුතුමද යන්න ත්‍රිපිටකයට අනුකූලව තමයි මේ ධර්ම කාරණා පෙළ සාකච්ඡා වෙන්නේ. ඒ ප්‍රාර්ථනාවට අනුව කෙරෙන ධර්ම දේශනා මාලාවේ 6වෙනි ධර්මදේශනාවයි මේ පින්නතුන් දායකත්වයේ දරන්නේ. අපි සාකච්ඡා කළා මේ දේශනාවට පෙර තිබිච්ච පස්වෙනි දේශනාවේදී මේ දානය පිළිබඳව කරුණු කීපයක්. අපේ භාග්‍යතුන් වහන්සේ දසදාන වස්තුවක්ම දේශනා කොට වදාලා. මේ නිවනට යන්නේ. ඒකට අපිට ප්‍රඥාව ලැබෙන හැටි භාවනා කිරීමෙන් විතරද ප්‍රඥාව ලැබෙන්නේ. සමහර වෙලාවට ඇහෙන්න ලැබෙනවා ප්‍රඥාව දිනු වෙන්නේ භාවනාව තුළින් කියලා. නමුත් භාවනාවෙන් විතරමද ප්‍රඥාව දිනු වෙන්නේ කියන කාරණාවට අපි උත්තරයක් මීට කලින් දේශනාව විස්තරාකච්ඡා කරා මේ දේශනාව ආරම්භයක් ඇටියට අපි ඒක සිහිපත් කරගෙන ඉදිරියට යමු. සුවඳ පූජාව. දසදාන වස්තුවේ තියෙන සුවඳ පූජාව, මාලා පූජාව, ආලේපන පූජාව, මේ වගේ දේවල් හරි වටිනවා. ඒකට මේ සුවඳ පූජාව කොයිතරම් ආනිසංස සහිතද? සුවඳ පූජා කිරීමෙන් මොනවද ලැබෙන්නේ? සුවඳ පූජා කිරීමෙන් ආනිසංස 10ක් ලැබෙනවා. ආනිසංස 10න් 7ක්ම ප්‍රඥා වර්ග 7ක් ලැබෙනවා. සුවඳ පූජා කරාම. හැබැයි හරියටම සුවඳ පූජාව කරන්න ඕනේ. අපි සාකච්ඡා කළා දාන දාස කවුද? දාන සහායක කවුද? දානපති කවුද කියලා. සුවඳ පූජාවෙන් ලැබෙන ප්‍රඥාවල් නැවත සිහිපත් කළොත් සීඝ්‍ර ප්‍රඥා, තීක්ෂණ ප්‍රඥා, භූරි ප්‍රඥා, හාසු ප්‍රඥා, ගාම්භීර ප්‍රඥා, විපුල ප්‍රඥා ජවන ප්‍රඥා කියන ප්‍රඥා හත සුවඳ පූජාව නිසා ලැබෙනවා. මේ ප්‍රඥාවන් සියල්ලම නිවනට යොමු වෙච්චද එහෙම නැත්නම් සසරට යොමු වෙච්චද කියලා කල්පනා කරලා බැලුවොත් මේ සියලුම ප්‍රඥාවල් නිවන උදෙසාම යොමු වෙච්චා. හැබැයි මම මතක් කළා දාන දාස නොවි පූජාව කරන්න ඕනේ කියලා. අපි බුදුරජාණන් වහන්සේට තමයි මේ සුවඳ පූජාවල් කරන්නේ. මොනවාද බුදුරජාණන් වහන්සේ ළඟ අපි කරලා තියෙන සුවඳ පූජාව? සමහරලාට අර සුවඳ පූරා අපි භාග්‍යතුන් වහන්සේට පූජා කළා. එතකොට ඒක ඕනනම් වැඩිම වුණොත් රුපියල් 100ක් පැ 100ක් විතර වෙන්නේ ඉතින්. නමුත් භාග්‍යතුන් වහන්සේ ගාවට යන්න සූදානම් වෙච්ච මම මගේ ඇඟට ගිහගත්ත සුවඳ ඒක කොහොමද කියලා කල්පනා කරලා බැලුවා. ඒක සමහරට පිටරටකින් ගෙනාපු ලක්ෂ 5ක් 10000ක් 15000ක් වටින සුවඳ වර්ගයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඊටත් වඩා වටින සුවඳ එකක් වෙන්න පුළුවන්. මොකද භාග්‍යතුන් වහන්සේ ගාව පූජා කරලා තියෙන අර සුවඳ කූරේ. ඒතකොට ඒ සුවඳයි මේ සුවඳයි සංසන්දනය කරලා බලහම මගේ සුවඳ පූජාව දාන දාස. මම ඊටාම ඉහළ සුවඳක් පාවිච්චි කරනවා. බුදුරජාණන් වහන්සේට අර සුවඳ කූරක් පූජා කරලා තියෙනවා. එහෙම පූජාවකින් මේ කියන ප්‍රඥාව හම්බ වෙන්නේ හම්බ වෙන්නේ නැහැ. මොකද ඒක දාන දාසනේ. එහෙනම් ඊටාම ඉහළ පූජාවක් කරෙන්න ඕනේ. ආන් ඒ හින්දා පින්නතුනේ අපි සාමාන්‍යයෙන් තවත් පුරුදු වෙලා ඉන්නේ අපි ලෝකේ හැම පැත්තෙම කතා කරන්නේ අපි දැන් දියුණු වෙලා කියලා. මේක ලෝකේ දියුණුවේ උච්චතම අවධියට ආපු කාලේ කියලා. ලෝකේ දියුණුවයි කියලා තමයි අපේ කල්පනාව. මේක ලෝකේ දියුණු කාලේ නෙමෙයි. ලෝකේ දියුණු වෙලා තිබුණේ භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න කාලේ. එදා තිබිච්ච දියුණුවත් එක්ක කල්පනා කරලා බැලුවොත් අපි අපි තාම බොහොම පුංචි ලදරු අතීතයයි දියුණු. දැන් අනාගතයට යනකොට එදා තිබිච්ච දියුණුව කවදාවත් ලං වෙන්නේ ලං වෙන්නේ නැහැ. එන්නේ එන්නේ පිරිහීමක් මිසක් අපිට පේන්නේ දියුණු වෙනවා කියලා. නමුත් අතීතයට ළඟා වෙන්න පුළුවන්කම නැහැ. නමුත් අපි හිතනවානේ දැන් දියුණුවයි කියලා. ඊට වඩා පහසුයි කියලා. ඒකට අපි මේ ලෞකිකත්වයේ විතර නෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. ධර්මයේ පිළිබඳව කල්පනා කරලා බැලුවොත් අපි තාමත් මේ පාරම්පරිකව කරපු දේවල් කෙරුවා මිස මේ ධර්මයේ තුරට බැහැලා ධර්ම කාරණා අවබෝධ කරලා තේරුම් අරගෙන ප්‍රඥාවෙන් යොමු වෙලා තාම යෙදිච්ච බවක් අපි පේන්නේ පේන්නේ නැහැ. ඒ නිසායි තව අපි මෙතන ඉන්නේ. සුවඳ පූජාව කියපු ගමන් අර ඉරටුවක් වටේට යම් ද්‍රව්‍යයක් අලවලා ඒකට මොනවා හරි සුවඳ ද්‍රව්‍යයක් කවලා ඒක තමයි ගෙනහෙන්න බුදුරජාණන් වහන්සේට පූජා කරලා තියෙන්නේ. තාම ප්‍රඥාව මෙහෙවි නෑ මීට වඩා සුවඳ වර්ග ලෝකේ තියෙනව නේද කියලා. නමුත් ඒ සමහර රටවල් වලට සිංගප්පූරු වගේ රටවල් වලට ගිහිල්ලා එනකොට අපි අරන් එන සුවඳ විලෝම එකක් රුපියල් 30 40000ක් වෙන ඉුවක් තියෙනවා. ලක්ෂ ගණන් වෙන ඉුවක් තියෙනවා. එක එක්කෙනාගේ අපෝසත්කමේ හැටියට එහෙම සුවඳ පාවිච්චි කරනවා. ඔව් තාම අපේ ප්‍රඥාව මෙහෙවුන්නේ නෑනේ. එහෙනම් මෙහෙම සුවඳක් බුදුරජාණන් වහන්සේට පූජා කෙරුවොත් ඒක කොහොම වෙයිද කියලා. මෙදුමානිට වඩා ඒක කොච්චර අපූර්ව වෙයිද කියලා. ආන් ඒ හින්දා මේ මේ ශාසනයේ ඉස්සරහට ගමනක් යන්න හොඳ ප්‍රඥාව හොඳ ප්‍රඥාවක් මෙහෙවන්න ඕනේ. නැත්තම් තාම අපි බොහොම බොහොම පල්ලෑ. පාරම්පරිකව පුරුදු වෙච්ච දේ ගාවමයි අපි ඉන්නේ. ඒ නිසා දාන ප්‍රතිින් ඉඳන් හරි හරි අමාරු වුණා අපිට. ඒ නිසා පින්නතුනි අපි නිරන්තරයෙන් කල්පනා කරන්න ඕනේ මේ බුදු දහම කියලා කියන්නේ අපේ හිතවල තියෙන දෙයට නම් නෙමෙයි කියලා. බුදුදහම කියලා කියන්නේ අපිට වැටහෙන දෙයට අපිට වැටහෙන දෙයට නෙමෙයි. එහෙනම් බුද්ධ ධර්ම තියෙන්නේ අපේ හිතවල අපේ හිතවල නෙමෙයි. එහෙනම් කොහෙද බුද්ධ ධර්ම තියෙන්නේ? බුද්ධ ධර්ම තියෙන්නේ ත්‍රිපිටකේ සහ අට කතාවේ. ඒ තමයි භාග්‍යතුන් වහන්සේගේ වචනේ. අපි මේ බුද්ධ ධර්ම කියලා හිතාගෙන ඉන්නේ අපිට හිතෙන දේවල්. අපේ හිතවල තියෙන දේවල්. ඒක බුද්ධ ධර්ම නෙමෙයි. අපි හොයන්න ඕනේ භාග්‍යතුන් වහන්සේ මොනවද දේශනා කරලා තියෙන්නේ කියලා. ආන් ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කාරණාවට අනුවම ඒක හොඳට හොයලා බලලා එහෙම පින් කරන්න ඕනේ. අපිට හිතෙන විදිහට පින් කරලා මේ සංසාරයෙන් අපිට ඈතර යන්න වෙන්නේ නෑ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු විදිහට පින් කෙරුවොත් විතරයි මේ සසරින් මිදෙන්න පුළුවන්කම තියෙන්නේ. අන්න ඒ කාරණාව හින්දා පින්නතුනේ මේ සියලුම කරුණු බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන අපේ නිවන වෙනුවෙන්මයි කියන එක අපි හොඳට අවධාරණය කරගන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ අපේ නිවන වෙනුවෙන් නම් අපි නිරන්තරයෙන් කීකරු වෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවට. අපිට මේ වැටහිච්ච දේවල් වලටවත් අපි වගේම තවත් කෙනෙක් අපිට කියපු දෙයටත් නෙමෙයි ගරු කරන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේගේ ධර්ම රත්නය තුල තියෙන දේ යම් කෙනෙක් කියලා දෙනවා නම් ඒකට ගරු කරන්න ඕනේ. එහෙම නැත්නම් ත්‍රිපිටකයෙන් සහ අට කතාවෙන් අපි ධර්මය හොයන්න ඕනේ. එහෙම නැත්නම් මේ ධර්මයේ දැනගත්තා ධර්මයේ ඇහුවා ධර්මයේ කියුවා කියලා අපි මේ අපිට ඕන මතමතාන්තරයක විතරයි පිටලා ඉඳලා තියෙන්නේ. හැබැයි ඒකෙන් අපිට ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ. ආන් ඒ නිසා හරියටම ශ්‍රද්ධාවක් තිබුණොත් වැඩිකස් නොගොස් රහත් වෙනවා කියලා දේශනා කළා බුදුරජාණන් වහන්සේ. හරියටම ශ්‍රද්ධාව තිබුණොත් මොන සූත්‍රයෙන්ද එහෙම දේශනා කළේ? කීටාගිරි සූත්‍රයේ. හරියටම ශ්‍රද්ධාව තිබුණොත් වැඩිකල් නොගොස් රහත් වෙනවා. කාරණා හතරක්, පද හතරක් හරියටම වැටහුණොත් තමයි රහත් වෙනවා කියලා දේශනා කළේ. මහ ගොඩක්ද? පද හතරයි. හරියටම වැටහුණොත් රහත් වෙනවා. මොකද්ද මේ පද හතර? භාග්‍යතුන් වහන්සේ ශාස්ත්‍රු මම ශ්‍රාවක භාග්‍යතුන් වහන්සේ දන්නාසේක මම නොදනිමි. ඔය පද හතර හරියටම අවබෝධ වෙනවා පින්නදී අදත් රහත් වෙනවා. භාග්‍යතුන් වහන්සේ ශාස්ත්‍රු. එහෙනම් මට වැටහෙන දේ නෙමෙයි. උන්වහන්සේට ගයාවේ බෝධි මූලයේදී යමක් වැටහුණා නම් ඒකටයි ධර්ම රත්නය කියලා කියන්නේ. මට හිතෙන දෙයට නෙමෙයි භාග්‍යතුන් වහන්සේ ශාස්ත්‍රු. මම ශ්‍රාවක. මම උන්වහන්සේගේ යටතේ ඉන්න කෙනා. උන්වහන්සේගේ දේශනාවෙන් හික්වෙන කෙනා. මම නෙමෙයි දන්නේ උන්වහන්සේ දන්නේ. භාග්‍යතුන් වහන්සේ දන්නාසේක. මම නොදන්නේ. භාග්‍යතුන් වහන්සේ යමක් මට දේශනා කළා නම් මගේ ජීවිතේ ඊට අනුවයි ඊට අනුවයි ගොඩනගන්න ඕනේ. නුවණැත්තෙකුට මේක හරියටම වැටහුණොත් ਉਹ රහත් වෙනවා කියලා දේශනා කළේ ඒකයි. ආන් ඒ නිසා පිනදී හුඟක් අපි මේ දේශනාව ක්‍රියාත්මක කරනවට වඩා අද ලෑස්ති වෙන්නේ පරීක්ෂණ කරන්න. බුද්ධ දේශනාව ක්‍රියාත්මක කරනව නෙමෙයි අපි. බුද්ධ දේශනාව පරීක්ෂා කරනවා. අපිට පරීක්ෂා කරන දෙයක් තියෙනවා මේ දේශනාව ඇතුළේ. අපිට වැටහුන්නේ නෑනේ. අපිට වැටුණා නම් කලින් අපිට වැටහෙන්න තිබුණා. නෑ මේක වැටහෙන්නේ බුදු කෙනෙකුට විතරයි. අපට පරීක්ෂා කරන්න දෙයක් නෑ. ආර්ය පරිශ්‍රණයේ උන්වහන්සේ කරලායි තියෙන්නේ. අපිට පරීක්ෂා කරන දෙයක් ඉතුරු කරලා නෑ පාර හදලා සේරම ඉවර කරලා තියෙන්නේ. අපිට තියෙන්නේ කැමති තරම් වේගින් පාර යන එකයි. අපි ඒ පාරේ යනවට වඩා අපි මේ හාර හාර බලන මොනවද තියෙන්නේ කියලා පරීක්ෂා කරන්න ලෑස්ති. ඉතින් අපිට වැටහෙන්නේ නෑ ඒ හින්දාම අපේ නිවන පරක් වෙලා තියෙන්නේ. අන් ඒ හින්දා භාග්‍යතුන් වහන්සේ යමක් දේශනා කළා නම් ඒක ශ්‍රද්ධාවෙන් ශ්‍රද්ධාවෙන් අදහන්න විතරයි තියෙන්නේ. අය ඒක හරිද කියලා හිතන්න දෙයක් නෑ. සමහර කෙනෙක් සමහර වෙලාවක කියනව ඇහෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කළාලු දේශනා කළාලු කියනව ඇහෙන නිසානේ. මම දේශනා කෙරුවා ඒක ඔබේ ප්‍රඥාවට ගෝචර නැත්තම් පිළිගන්න එපා කියලා. කොහෙද එහෙම දේශනා කරලා තියෙනවා කියලා කියන්නේ? කාලකාරාම සූත්‍රය. ඒ කාලාමයන්ට කිව්වනේ. අහවල් ප්‍රඥාවන්තයා කිව්වත් පිළිගන්න එපා. අහවල් නායක හාමුදුරු, අහවල් පඬිත හාමුදුරු, අහවල් මහතෙරුන් වහන්සේ කිව්වුණා පිළිගන්න එපා. මගේ પરම්පරාවෙන් ආවුණා පිළිගන්න එපා. එන පිළිගන්න කිව්වේ මේ වාගේ ආකාර ගොඩාක් කීපයක් මේ කාලාම සූත්‍රය පැහැදිලි කරලා තියෙනවා. හැබැයි කාලාම සූත්‍රයේ කිසිම තැනක සඳහන් කරලා නැහැ භාග්‍යතුන් වහන්සේ දේශනා කළ අපිට වැටහෙන්නේ නැත්නම් පිළිගන්න එපා කියලා. මොකද අපිට වැටහෙන්නේම නැහැනේ. භාග්‍යතුන් වහන්සේ විතරයි වැටහෙන්නේ. ඒකත් පිළිගන්න එපා නම් අපේ හිතවල ධර්මයේ උපදින්නේ නැහැ. සරියොත් මහරහතන් වහන්සේටවත් ධර්මයේ උපද්දවන්න උපද්දවන්නත් බෑ. ධර්මයේ උපද්දවන්න පුළුවන් අය මේ ලෝකේ පහළ වෙන්නේ දෙන්නයි. ඒ ලෞතර බුදුරජාණන් වහන්සේ, පසේ බුදුරජාණන් වහන්සේ විතරයි. ඒ හින්දා භාග්‍යතුන් වහන්සේ දේශනා කළත් පිළිගන්න එපා නම් මොකද්ද ක්‍රියාත්මක කරන්න කියලා ඊළඟට ප්‍රශ්නයක් එනවා. එහෙම දේශනා කරලා නෑ බුදුරජාණන් වහන්සේ. ආන් ඒ නිසා භාග්‍යතුන් වහන්සේගේ ප්‍රඥාව කොච්චරද කියලා අපිට දකින්නත් බෑ. ශරීයුත් මහරහතන් වහන්සේටත් බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව අනුමාන ඥානයකින් විතරයි දකින්න පුළුවන්. උන්වහන්සේටවත් භාග්‍යතුන් වහන්සේගේ ඥාන ශක්තිය ਸਰවඥතා ඥානයෙන් නම් දකින්න බෑ. යන්තම් අනුමාන කරනවා අනුමාන කරනවා විතරයි. අපි නිවන් දකින්නේ කොහොමද කියන එක වැටහෙන්නේ බුදුරජාණන් වහන්සේට විතරයි. අපේ නිවනට ඕන ප්‍රමාණය තමයි භාග්‍යතුන් වහන්සේ ඔය අපිට කෙටි කරලා දීලා තියෙන්නේ. මේ භාග්‍යතුන් වහන්සේගේ මුළු අවබෝධයම අපිට දීලා තියෙන්නේ. නැහැ දේශනා කළානේ. ඇක්ටේරිය වනාන්තරයකදී මේ එක කොළ මිටක් අරගෙන මහණෙනි මගේ අතේ තියෙන කොළද වැඩි මේ ගස්වල දිමයි තියෙන කොළද වැඩි ස්වාමී අතේ තියෙන බොහොම ස්වල්පයි මහණෙනි මගේ අවබෝධ ඥානය මේ බිම තියෙන කොළත් ගස්වල තියෙන කොළත් තරම් මහා විශාලයි. නමුත් ඔබලාට දේශනා කරලා තියෙන්නේ මේ මිටේ තියෙන ප්‍රමාණයටත් වඩා අඩු ප්‍රමාණයයි. නමුත් ඒක ඔබ සියලු දෙනාගේම නිවනට නිවනට ප්‍රමාණවත්. ආන් ඒ නිසා භාග්‍යතුන් වහන්සේගේ ਸਰුවඥතා ඥානය ගැන නම් මේ ලෝකේ කිසි කෙනෙකුට පසේ බුදුරජාණන් වහන්සේටවත් ඒක හිතාගන්න බෑ. නමුත් අපිට අවශ්‍ය ප්‍රමාණය දේශනා කළා. සියලු දෙනාටම වඩා ඉහළින් බුද්ධ රත්නේ වැඩ ඉන්නවා. ඊළඟට ධර්ම රත්නේ වැඩ ඉන්නවා. ඊට පල්ලෙහින් තමයි සංඝ රත්නේ වැඩ ඉන්නේ. රහතන් වහන්සේලාත් බණ ඇහුවා. රහතන් වහන්සේලාත් මේ ධර්මයට පුදුම ගරු කිරීමක් ගරු කිරීමක් කළා. ආන්ගේ හින්දා බිම වාඩි වුණා. රහතන් වහන්සේත් හිටියේ බිම. එතකොට ධර්මරත්නය ඊට වඩා බොහොම ඉහළින් ක්‍රියාත්මකයි. නමුත් ඒ වුණාට අපි ගාව දුර්මතයක් තියෙනවා. මොකද අපි ගාව තියෙන දුර්මතය බුදුරජාණන් වහන්සේ ධර්මයේ ගුරුතන් හිතෙබෝ කියලා. හැබැයි ඒක දුර්මතය. ත්‍රිපිටකයේ එහෙම එකක් නැහැ. ගුරුවරයා ඉන්නකොට ශිෂ්‍යයා සරණ යන ලෝකයක් නැහැනේ. එහෙනම් ධර්මයේ හේව්වේ කවුද? ධර්මයේ හේව්වේ සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ. ගයාවේ බෝධිමූලයේදී උන්වහන්සේ සම්මා සම්බුද්ධ වුණා. උතුරා බුදුබව ලැබුවා. ආන්ගේ බුද්ධත්වයේ ලැබෙන වෙලාවේ උන්වහන්සේට යමක් අවබෝධ වුණාද? ඒකට තමයි ධර්ම රත්නය කියලා කියන්නේ. එතකොට ධර්ම රත්නය මේ ලෝකේ උපදින්නේ කවුරු හින්දාද? භාග්‍යතුන් වහන්සේ තමයි ධර්ම රත්නය හොයාගත්තේ. එහෙනම් ධර්මයේ උසස් හොයාගත්ත කෙනාද උසස්? හොයාගත්ත කෙනා උසස්. එහෙනම් ඒ උත්තමයන් වහන්සේ තමන් හොයාගත්ත ධර්මයේ තමන්ගේ ගුරුවරයා කරගන්නවාද? ත්‍රිපිටකයේ කිසිම තැනක භාග්‍යතුන් වහන්සේ ධර්මයේ ගුරු තන්හි තිබුවා කියලා සඳහන් කරන්නේ නැහැ. ධර්මයේ ගරු තන්හි තිබුවා කියලා සඳහන් කරලා තියෙනවා. ආන්නේ ගරු තන්හි තිබුවා කියන එක තමයි ඔය ගුරු තන්හි තිබුවා කියලා කියන්නේ ඒක දුර්මතයක්. ත්‍රිපිටකයේ එහෙම එකක් නැහැ. එහෙනම් ඉතින් අපි බුද්ධං සරණං ගච්ඡාමි කියන්න ඕනේ නෑනේ. මුලින්ම ධම්මං සරණං ගච්ඡාමි කියලා ඊට පස්සේ බුද්ධං සරණං ගච්ඡාමි කියන්න ඕනේ ධර්මයේ ගුරුතන් හිතියලා නම් ඒක භාග්‍යතුන් වහන්සේට වඩා ධර්මයේ උසස් නම් ඉස්සල්ලා සරණ යන්න ඕනේ ධර්මයේ. නමුත් එහෙම නෙමෙයි දේශනා කරන්නේ ඉස්සල්ලා බුද්ධං සරණං ඊළඟට ධම්මං සරණං කියලා. ආන් ඒ හින්දා මේ බුදුරජාණන් වහන්සේගේ අසීමිත ඥාන ශක්තිය සරියුත් මහරහතන් වහන්සේටත් නැහැ. සරියුත් මහරහතන් වහන්සේගේ ඥානය අසූ මහ ශ්‍රාවකයෙකුට දකින්නත් බෑ. ඒ හින්දා මේ ශාසනය අපිට හරියට තේරෙන්නේ නැහැ. අසූ මහ ශ්‍රාවකයෙකුට කොහොමවත් සරියුත් මහරහතන් වහන්සේගේ ඥානය දකින්නත් බෑ. මෙන්න මේ අසූ මහ ශ්‍රාවකයන් අතරින් මිහිඳු මහරහතන් වහන්සේ වැඩ ඉන්නේ අසූ මහ ශ්‍රාවකයන්ට වඩා පහළින්. සරියුත් මහරහතන් වහන්සේගේ ඥානය 80 මහා ශ්‍රාවකයෙකුට දකින්න බෑ. මිහිඳු මහරහතන් වහන්සේට 80 මහා ශ්‍රාවකගේ ඥානය දකින්න බෑ. මේ 80 මහා ශ්‍රාවකයන්ට පල්ලෙහි මිහිඳු මහරහතන් වහන්සේ. නමුත් මිහිඳු මහරහතන් වහන්සේගේ ඥාන ශක්තියෙන් 100ට එකක්වත් අපිට දකින්න අපිට දකින්න බෑ. 100ට එකක්වත් දකින්න බෑ අපිට මිහිඳු මහරහතන් වහන්සේගේ ඥානය. ආන් ඒ තරම්ම ප්‍රඥාවේ වෙනසක් පින්නතනේ මේ ශාසනයයි අපි අතර තියෙනවා. ඒ හින්දා අපිට වැටහෙන දේ කවදාවත් ධර්මයේ වෙන්නෙම වෙන්නෙම නෑ. ධර්මය කියන්නේ වාග්ය තුන හසිර වැටෙච්ච දෙයට විතරයි. ආන් ඒ හින්දා මේ ධර්ම රත්නේ මොනවද සඳහන් කරලා තියෙන්නේ? ඊට අනුව තමයි අපේ පැවැත්ම හදාගන්න වෙන්නේ. අපිට ඕන හැටියට පැවැත්ම හදලා මේ සසරින් මිදෙන්න මිදෙන්න කවදාවත් බැරුව යනවා. යමෙකුට මේ ශාසනේ හරි වැරදි බලන්න හිතුනොත් කාල්ප කාලාන්තරයකටවත් ඒක කරන්න ඒක කරන්න බෑ ඒක කරන්න පුළුවන් ලෞතර බුදු කෙනෙකුට විතරමයි. නමුත් තවත් බුදු කෙනෙක් දේශනා කරපු ධර්මයේ තවත් බුදු කෙනෙකුට හොයන්න හදන්න එකම වැරද්දක්වත් එකම වැරද්දක්වත් නැහැ. ඒකයි ඒකේ තියෙන අසිරිය. සමාන ඥානවන්තයෝ දෙන්නෙකුට මෙයා අවබෝධ කරපු දේ අන්න අහවල් ඇලපිල්ල වැරදි කියලා කියන්නේ අනිත් භාග්‍යතුන් වහන්සේට පුළුවන් කමක් නැහැ. ඒ කියන්නේ එහෙම වරදක් එහෙම වරදක් නෑ කියන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියෙන විශිෂ්ටත්වය. ආන් ඒ නිසා ලෝතුරා බුදු කෙනෙක් හොයාගත්ත මේ මහා ධර්මයේ තව කෙනෙකුට නොතේරෙන හින්දා මිහිඳු මහරහතන් වහන්සේ කෙස් බානකොට තමයි සිව්පිලිසිඹියාපත් මහරහත් බවට පත් වුනේ. අමුතුවෙන් බණ භාවනා කරගෙන හිටියද? කෙස් කපනකොටමයි රහත් වෙන්නේ. නිකම්ම නෙමෙයි සිව්පිලිසිඹියාපත්. අර්ථ ධර්ම නිරුක්ති ප්‍රතිබාන. මේ දේශනා මාලාවේ මුලදී අපි සිව්පිලිසිඹියාපත් මොනවද කියන සාකච්ඡා කෙරුවා. ඒ තරම් පුණ්‍යවන්තේ තරම් ඥාන ශක්තියක් ලැබිච්ච මිහිඳු මහරහතන් වහන්සේ පැවිදි කෙරුවට පස්සේ අවුරුදු 3ක් බුද්ධඝම ඉගෙන ගත්තා. තව මොනවද අපි කතා කරන්න ඕනේ? සිව්පිලි සිඳියාපත් මහරහතන් වහන්සේ නමක් තුන් අවුරුද්දක් මොග්ගලී බුද්ධතිස්ස මහරහතන් වහන්සේ යටතේ බුද්ධඝම ඉගෙන ගත්තා කියලා කියම රහතන් වහන්සේ මහරහතන් වහන්සේ සිව්පිලි සිඳියාපත් කියන්නේ. අපිට වැටහෙන දේවල් බුද්ධඝම වෙයිද එතකොට? ආන් ඒකයි තාමත් අපේ නිවන මෙච්චර පරක්කු. ආන් ඒ හින්දා මේ ධර්ම රත්නේ තරම්ම ඒ තරම්ම ගාම්භීරයි පින්නතුනේ. ආන් ඒ නිසා මිහිඳු මහරහතන් වහන්සේ ඉගෙනගත්ත බව අපේ පොත්පත් වල වුණ තරම් සඳහන් කරලා තියෙනවා. අටුවාවෙත් ඒ කාරණාව පැහැදිලි කරලා තියෙනවා. මහා වංශයේ චූල වංශයේ ආදී ග්‍රන්ථවලත් මිහිඳු මහරහතන් වහන්සේ ඉගෙනගත්ත බව තහවුරු කරලා තියෙන තුන් අවුරුද්දක්. ඊළඟට පින්වත්නි මොනවා හිතලා කිව්වත් අපි ඒක බුදුදහම වෙන්නෙම ඒක බුදුදහම වෙන්නේ නැහැ. අසූ මහා සරුවන් අතරින් හොඳටම වැටහෙන ඥානයක් තිබුණේ කාටද? ආනන්ද ස්වාමීන් වහන්සේට. 80 මහා ශ්‍රාවකයන්ගෙන් අග්‍ර ශ්‍රාවකයන්ගෙන් නෙමෙයි. උන්වහන්සේලා දෙන්න වෙනම වැඩ ඉන්නවා. ඊට පල්ලෙහින් ඉන්නේ 80 මහා ශ්‍රාවකයෝ. 80 මහා ශ්‍රාවකයන් අතරින් ධර්මය හොඳටම වැටහෙන ඥානයක් තිබුණේ ආනන්ද ස්වාමීන් වහන්සේට. මේ හොඳටම වැටහෙන කියලා කිව්වේ ආනන්ද ස්වාමීන් වහන්සේට අග්‍රස්ථාන පහක් තියෙනවා. අපි හිතේ උපස්ථායකයන් වහන්සේ විතරයි කියලානේ. මේ අග්‍රස්ථාන පහක් තියෙනවා. මොනවද අග්‍රස්ථාන පහ? බහුසුතානං අග්ගෝ සතිමන්තානං අග්ගෝ ගතිමන්තානං අග්ගෝ දිටිමන්තානං අග්ගෝ උපට්ඨාකානං අග්ගෝ මේ මේ කාරණා පහෙන් උන්වහන්සේ අග්‍රයි එයින් මේ ගතිමන්තානං අග්ගෝ කියලා කියන්නේ ඇයි කියන කාරණාව පිළිබඳව විතරයි අපි චුට්ටක් මේ වෙලාව විස්තර කරගමු භාග්‍යතුන් වහන්සේ දේශනා කරන විදිහටම ධර්මය Tamange හිතේ උපද්දවන්න පුළුවන්කම තියෙනවා ගතිමන්තානං අග්ගෝ කියන්නේ ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන විදිහටම Tamange හිත ඇතුලේ ධර්මයේ ඉපැද්දීමේ හැකියාවක් තියෙනවා කාටද? ආනන්ද ස්වාමීන් වහන්සේට. භාග්‍යතුන් වහන්සේ එක වචනයක් දේශනා කරාම අපි කියමුකෝ ආනන්ද බුද්ධ කියලා භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා කියලා. මේ බුද්ධ කියන වචනය ආනන්ද ස්වාමීන් වහන්සේට වචන 60000කින් අවුරුදු වෙනවා. ආනන්ද බුද්ධ කියලා සඳහන් කරාම ඒ බුද්ධ කියන වචනය වචන 60000කින් අවබෝධ වෙනවා කියලා සඳහන් කරනවා. එහෙනම් එක ධර්ම කාරණාවක් ආනන්ද අනිත්‍යයි කියලා දේශනා කළොත් අනිත්‍ය කියන්නේ මොකක්ද කියන කාරණාව වචන 60000කින් අවබෝධ වෙනවා එක වචනය මේ මහා ශ්‍රාවකයන් වහන්සේට. මොන තරම්නම් මොන තරම් ප්‍රඥාවක් තියෙන්නේ. ඒ නිසා තමයි ධර්ම භාණ්ඩාගාරික කියලා නම් කරලා තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේගේ එක වචනයක් ඒ තරම් වැටහුණු උන්වහන්සේ ධර්ම සංගායනා වෙලාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ ඕනෙමයි මේ සංගායනාව කරන්නේ. ඒ උන්වහන්සේ ගාව තමයි ධර්මයේ ගබඩා වෙලා තියෙන්නේ. අග්ග උපස්ථායකයන් වහන්සේ බවට පත් වෙනකොටම ඉල්ලීමක් කළා. ඉල්ලීම් ගණනාවක් කළා. එයින් එකක් තමයි ස්වාමීනි මම නැති තැන්වල කරන දේශනාවල් පස්සේ ඉතාම කෙටියෙන් මට දේශනා කරන්න ඕන කියලා. ඒ කියන්නේ වචන දෙකකින් තුනෙන් ඒක භාග්‍යතුන් වහන්සේ දේශනා කරා මුළු දේශනාවම අවබෝධ කරගන්නවා. මම නැති තැන්වල කරන දේශනාව ඉතාම කෙටියෙන් පස්සේ පස්සේ මට දේශනා කරන්න ඕනේ කියලා. ඉල්ලීමක් කළා. ආනන්ද ස්වාමීන් වහන්සේ මේ පළවෙනි ධර්ම සංගායනාවේදී මට වැටහුණා මෙහෙම කියලා කොතනවත් සඳහන් කරලා තියෙනවද? භාග්‍යතුන් වහන්සේ මෙහෙම සඳහන් කරාම මට වැටහුණා මෙහෙම. අපේ වෙනසින් කිසිම සූත්‍රයක එහෙම දැකලා තියෙනවද? හැම සූත්‍රයක්ම පටන් ගන්න තියෙන්නේ කොහොමද? ඒවන් නේසුතං ඒකං සමයං බලවා කියලා. ඇයි එහෙම කියලා තියෙන්නේ? මා විසින් මෙසේ අසන ලද්ද. එහෙනම් මෙතන මගේ වචන නෑ. මේ භාග්‍යතුන් වහන්සේගේ වචනයයි මොනතරම් බුදුරජාණන් වහන්සේට ගරු කරලාද මා විසින් මෙසේ අසන ලදී ඒවං දේශිතං ඒකං සමයං භගවා මෙතන මගේ වචන නෑ එකක්වත් මේ භාග්‍යතුන් වහන්සේගේ වචන භාග්‍යතුන් වහන්සේගේ මම මෙහෙම අහලා දැනගත්තා නතුරු මට මෙහෙම වැටුණා කියලා දේශනා කරලා දේශනා කළා නෑ කොතනවත් එනතුනේ මේට හොඳම උදාහරණයක් මේ මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පඤ්ඤාසකයේ තියෙන කීටාගිරි සූත්‍රය මේ ප්‍රකාශයට හොඳ උදාහරණයක් කීටාගිරි සූත්‍රය මොකද්ද මේ කීටාගිරි සූත්‍රය? අද කාලේ වාගේ වික්ෂුන් වහන්සේලා දෙනමකගේ සිතුවිල්ලකට අනුව කරපු දේශනාවක්. අද හිතනවා වගේ හාමුදුරුවෝ දෙන්නේ හිතාපු හිතවිල්ලකට කරපු දේශනාවක් තමයි කීටාගිරි සූත්‍රය කියලා කියන්නේ. මොකද්ද කීටාගිරි සූත්‍රයේ තියෙන්නේ? බාගතුන් වහන්සේ දේශනා කළා තුන් වේලෙන් එක වේලක් අඩු කරාම තමන්ට ආනිසංස හතරක් ලැබෙනවා කියලා. තුන් වේලෙන් එක වේලක් අඩු කරාම මෙන්න මේ ආනිසංස ලැබෙනවා. ඒක භික්ෂුන් වහන්සේලාට විතරද? ඒක ඔබටත් එහෙමයි. අපිට කෑම වේල් තුනක් තියෙනවානේ. තුනෙන් එකක් අඩු කෙරුවොත් ලැබෙන ආනිසංශ තමයි මේ තියෙන්නේ. අපිට වැටහිච්චද? බුදුරජාණන් වහන්සේට වැටහිච්චා. මොනවද ලැබෙන්නේ? සැහැල්ලු බව, නිරෝගී බව, කාය බලය පිළිගට දේශනා කළා පහසු විහරණය. අපේ කල්පනාව නම් තුන් වේලක් නෙමෙයි තව වේලක් දෙකක් වැඩි කරගන්න පුළුවන් වුණොත් තමයි කාය බලය වැඩි වෙන්නේ කියලානේ. හොඳට හයියෙන් ඉන්නකම් තව ටිකක් වැඩි ප්‍රහාර ගන්න ඕනේ. භාග්‍යතුන් හසු දේශනා කළේ මොකද්ද? කාය බලය වැඩි වෙන්න නම් ඔය වළඳන තුන් වලින් එකක් එකක් අයින් කරන්න කියලා දේශනා කෙරේ. එහෙනම් අපිට වැටහෙන්නේ නැහැ භාග්‍යතුන් හසල් වැටෙච්ච දේ. හරිම සැහැල්ලුයි කියලා එක වෙලකත් හැරියාම. නිරෝගිමත් වෙනවා කියලා එක වෙලකත් හැරියාම. පහසු විහරණයට ඒක බොහොම හොඳයි කියලා හොඳයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. භාග්‍යතුන් හසලේ කරපු දේශනාව වික්ෂුන් වහන්සේ ගිහිල්ලා මේ අස්සජී පුනබ්බ සුඛ කියලා වික්ෂුන් වහන්සේලා දෙන්නේ හිටියා. ගණාචාර්ය කියලා සඳහන් කරා. ඒ ජනාචාර්ය කියලා කියන්නේ. විශාල භික්ෂු පිරිසකගේ නායකත්වයේ දරනවා මේ දෙන්න. කවුද? අසජී සහ පුනබ්බසුක කියන දෙන්න. මේ මේ දෙන්නට ගිහිල්ලා භික්ෂුන් වහන්සේලා සඳහන් කළා බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම දේශනාවක් කළා. තුන් වේලෙන් එක වේලක් අත්හැරියහම මේ මේ ආනිසංස ලැබෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. අර දෙන්න මොකද කියේ එතකොට? මහණෙනි, අපි දන්නේ ওই විදිහට නෙමෙයි. එහෙනම් තුන් වේලම හොඳට වළඳහම තමයි ප්‍රාණිසංස ලැබෙන්නේ. අපි දන්නේ එහෙමයි. එතකොට දැන් ඔබලා ඇවිල්ලා කියනවා භාග්‍යතුන් වහන්සේ මෙහෙම දේශනාවක් කළා කියලා. දැන් අපි හොඳටම දන්නවා තුන් වේල වන්දනම් මේ ආනිසංස ටික තියෙනවා කියලා. ඉතින් ඒක දන්නකොට අය මොකද අපි පරීක්ෂණයක් කරන්න එක වේලක් නවත්තන්නේ. දන්න දේම කරගෙන යන එක හොඳයි නේ කියලා මේ දෙන්න කිව්වා. භාග්‍යතුන් වහන්සේ ගාවට ගිහිල්ලා අර ස්වාමින් වහන්සේලා ඒක සඳහන් කළා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලා දෙන්න කැඳවුවා. කැඳවලා දේශනා කළා මහණෙනි, තොපට ශ්‍රද්ධාවක් තිබුණේ නැහැ. ඔබලාට ශ්‍රද්ධාවක් තිබුණේ නැහැ. ආන්ගේ ශ්‍රද්ධාව තිබිච්ච නැති හින්දා බුද්ධ වචනේ පිළිගන්න ශ්‍රද්ධාවක් තිබුණේ නැහැ. ආන්ගේ හින්දා එළඹීමක් තිබුණේ නැහැ. ශ්‍රද්ධාවක් තිබිච්ච නැති හින්දා ධර්ම කාරණාවට පැමිණියේ නැහැ. එළඹීමක් තිබුණේ නැහැ. කන් යොමු කළෙත් නැහැ. මගේ දේශනාව ගණන් ගත්තේ නැහැ. කන් යොමු කළෙත් නැහැ. ඒ නිසාම ධර්ම ශ්‍රවණය කළෙත් නැහැ. ශ්‍රවණය නොකළ නිසාම ඒ ධහම මතක හිටියෙත් නැහැ. ඒ නිසා දරාගත් ධර්මයේ අර්ථය විමසුවෙත් නැහැ. ඒ නිසාම ධර්මයේ වැටහුණෙත් නැහැ. ඒ නිසාම කුසලයට බලවත් කැමැත්තක් ඇති වුණෙත් නැහැ. ඒ නිසාම වීරිය වැඩිවෙත් නැහැ. ඒ වීරිය වැඩි නැති නිසාම විදර්ශනා ඥාන ලැබිලා අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් සංස්කාර නුවණින් දැක්කෙත් නැහැ. මාමින්ත අපට ශ්‍රද්ධාවක් තිබුණෙත් නැහැ. ඒ එම නිසාම එළඹීමක් තිබුණෙත් නැහැ, කන් යොමු කළෙත් නැහැ. එම නිසාම ධර්ම ශ්‍රවණය කළෙත් නැහැ. ශ්‍රවණය නොකළ නිසා ධහම මතක හිටියෙත් නැහැ. ඒ නිසාම ධර්මයේ දරාගත්තෙත් නැහැ, අර්ථ විමසුවෙත් නැහැ. ඒ නිසාම ධර්මයේ වැටහුණෙත් වැටහුණෙත් නැහැ. එම නිසාම කුසලයට බලවත් කැමැත්තක් ඇති වුණෙත් නැහැ. ඒ නිසාම වීරිය වැඩිෙත් නැහැ. වීරිය වැඩි නැති නිසා විදර්ශනා ඥාන ලැබිලා අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් සංස්කාර නුවණින් දැක්කෙත් නැහැ. ආන් ඒ නිසා පදන් වීර්ය අවසන් වීර්ය වඩන්ඩ ඔබලාට බැරි වුණා. පදන් වීර්ය අවසන් වීර්ය වඩන්න බැරි වුණා එහින්දා. මොකද මේ පදන් වීර්ය කියලා කියන්නේ? අපි කියන්නේ චතුරංග සමන්නාගත වීර්ය කියලා. මගේ ශරීරයේ ලේ මසුත් වියලී යතු වියලී ඒවා. එහෙම නැත්නම් ඇටත් නහරත් හමක් ඉතුරු යතු ඉතුරු ඒවා. ලේ මසුත් වියලී යතු වියලී ඒවා. අරහත්ත්වය නොලබා නම් මම මෙතනින් අය නැගිටින්නේ එහෙම අදහස් කරගෙන සමහර අය වාඩි වුණා. බෝසතාණන් වහන්සේ බෝධිමූලයේ වාඩි වුණේ එහෙමයි. ඒකවල දැන් මේ කාරණාවේ චතුරංග සමන්නාගත වීර්යනේ. හැබැයි උතන කරුණු පහක් කීවා. දැන් අද හරියට මේ ධර්ම දේශනාවේ අඩුපාඩු හොයන්න බොහෝම මේ බුද්ධ ධර්මයට පටහැනි අය විරුද්ධ අය ඉන්නවා. දැන් චතුරංග සමන්නාගත වීර්ය කියලා කරුණු පහක් කියලා කියම සමහරලාට තර්ක කරන්න හේතුවක් වෙන්න පුළුවන්. ආ ඒ නිසා ඇටත් නහරත් හම ඉතුරු ඉතුරු ඒවා ලේත් මසුත් වියලී යත වියලී ඒවා කියලා ගන්න මේ ලේ සහ මස් කියන දෙකම එකක් හැටියටයි ගණන් ගන්නේ. ලේත් මසුත් කියවට මේ දෙකම එකක්. ඇටත් නහරත් හමත් එතකොට කාරණා තුනක්. ආය ප්‍රශ්නයක් නගන්න පුළුවන් මේ නහර කියන දේවල් මසුත් එක්කම දිය වෙන්න ඉපෙයි. ඒකට ලොකු ශක්තියක් නැහැ නේ. ඊටාම සියුම්නේ. එහෙනම් මස් දිය වෙලා යනකොට නහරක් දිය වෙලා යන්න ඕනේ. එතකොට තමයි නහර ඉතුරු වෙන්නේ කියලා. මතක තියාගන්න ඕනේ මේ පාලියේ නහර කියලා කියන්නේ අපි මේ ලේ ගමන් කරන නහර කියන එකට එහෙම නෙමෙයි. ඒව අපි ජීවත් වෙලා ඉන්නකොට දිරලා යනවා. ලේ නහර කියන එක. ඒකනේ සමහර අයගේ ගලවලා වෙනම නහර දාන්න වෙන්නේ. ඒ නහර ගැන නෙමෙයි මේ කතා කරන්නේ. අපේ ශරීරයේ තියෙන කණ්ඩරා කියලා જાතියක්. මස් දිය වෙලා ගියත් කණ්ඩරා ඉතුරු වෙනවා. ඒ හරි ශක්තිමත්. පටිපටි වාගේ තියෙනවා. ආන්ගේ කණ්ඩරවලටයි පාලියෙන් නහර කියලා කියන්නේ. හිතන්න එපා මේ ලේගමන් කරන ඉවටයි නහර කියන්නේ කියලා. එහෙනම් ඇටත් නහරත් හැමත් ඉතුරු වෙතුත් ඉතුරු ඒවා ලේත් මසුත් වේලී යතුත් වේලී ඒවා බලාපොරොත්තු වෙන උතුම් ඵලේ සාක්ෂාත් නොකරනම් මෙතනින් නැගිටින්නේ නැහැ කියන අදිෂ්ඨානයෙන් වාඩි වෙන එක තමයි මේ චතුරංග සමන්නාගත වීරිය එහෙම නැත්නම් පදන් වීරිය වඩනවා කියලා කියන්නේ ආන්නයකට. දැන් මේ ධර්ම කාරණාව හරියටම දරන්නේ නැති නිසා ආන් එහෙම වීරිය වඩන්න එළඹුණේ එළඹුණෙත් නෑ. එම නිසා පදන් වීරිය අවසන් වීරිය වඩන්න ඔබලාට බැරි වුණා. දේශනා කරන කාටද බුද්ධ වචනේ පිළිගන්න බැරි වෙච්ච අයට මේ මේ වීරිය වඩන්න බැරි වුණා. මෙන්න මේ වීරිය වඩන්න නම් ශ්‍රද්ධාවේ ඉඳලා පිළිවෙලට මේ සියල්ලම වැඩෙන්න ඕනේ. ශ්‍රද්ධාවේ ඉඳලා පිළිවෙලට වැඩෙන්න ඕනේ. බුද්ධ වචනේ පිළිගන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා නම් ඒසේමයි මුලින් කියපු කාරණා හතර මතකනේ භාග්‍යතුන් වහන්සේ දන්නාසේක මම නොදන්නේ එහෙනම් භාග්‍යතුන් වහන්සේ දේශනා කළා නම් තුන් වලින් එක වේලක් අඩු කරන්න කියලා එතකොට ආනිසංස මෙච්චරක් ලැබෙනවා කියලා අපි දන්නේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ එහෙනම් මේ දේශනා කරපු නිමේෂයෙන් අත්හරින එක ශ්‍රද්ධාවයි ආන්ගේ ශ්‍රද්ධාව නැතිනම් කවදාවත් මේ ශාසනය කිසිම ගමනක් ඉස්සරහට යන්නේ ඉස්සරහට යන්න බැරි වෙනවා අන්න ඒ නිසා තමයි භාවනාවම හොයද්දී මිනිස් වර්තමානයේ මොනවද හොයන්නේ? භාවනාවමයි හොයන්නේ සසරින් මිදෙන්න. අනික සියලු දේවල් සියලු දේවල් අමතක කරලා භාවනාවෙන් විතරමයි සංසාරයෙන් මිදෙන්න පුළුවන් කියලා කල්පනා කරනවා. භාවනාවෙන් විතරක් සංසාරයෙන් මිදෙන්න පුළුවන් කියලා බුද්ධ දේශනාවේ සඳහන් කරන්නේ ඊට හාත්පසින් එකතු වෙන්න ඕන දේවල් ගොඩක් ගොඩක් තියෙනවා ඒක මුලින් සඳහන් කළේ දසදාන වස්තුවක් තියෙනවා ඒ දසදාන වස්තුව මුදුන්පත් කරන්න මුදුන්පත් කරන්න ඕනේ මේ විදිහට යම් පුද්ගලෙක් ප්‍රාර්ථනා කරද්දී මුලින්ම ප්‍රතිපදා හතරක් හොඳටම සම්පූර්ණ කරලා ප්‍රාර්ථනා කරන්න ඕනේ කියලා. එහෙනම් ප්‍රාර්ථනා කරද්දී මුලින්ම මේ ප්‍රතිපදා හතර හොඳටම හොඳම ප්‍රතිපදාව ප්‍රාර්ථනා කරන්න ඕනේ. ඉන්පසුව මේ මොහොතේ පටන් නිවන් දක්නා මොහොත දක්වා කියලා කිසිම ඉඩක් නොතබාම පළගෙන හැටියට ප්‍රාර්ථනා කරන්න ඕනේ. මේ මොහොතේ පටන් නිවන් දක්නා මොහොත දක්වා මට කොහොමද මේ පින්කම විපාක දෙන්න ඕනේ? ඉඩක් තියන්න එපා කොතනවත්. ඉඩක් තිබුණොත් වෙනත් ප්‍රශ්නයක් හේතු වෙන්න පුළුවන්. අපේ ශාසනයේ අග්‍රලාභීන් වහන්සේ. කවුද අග්‍රලාභීන් වහන්සේ අපේ ශාසනයේ? සීවලි මහරහතන් වහන්සේ. එදයි එදයි කෝටි ගාණක් ආවා. ඛණ්ඩ දීලා බණ අහන්න වාඩි කරවන්න තරම් හැකියාවක් තිබුණා. එන්නේ කෝටි ගාණක්ද කෝටි ගාණටම ඛණ්ඩ දෙන්න ලැබුණා. නමුත් ඉපදුනේ කොහොමද? අවුරුදු 7යි මාස 7යි දවස් 7ක් අම්මගේ කුසේ මොන තරම් දුකක් වින්දද ප්‍රාර්ථනා විදිහට ඇතැල්ල ගිහිල්ලා ධාරිචීරිය මහරහතන් වහන්සේ මේ දෙන්නම කිරුවේ එකම පින්කම සීවලි මහරහතන් වහන්සේ ධාරිචීරිය මහරහතන් වහන්සේ සංසාරයෙන් එතර යන්න දෙන්නම කළ එකම එකම පින්කම මුන්වහන්සේ මව් කුසේ දුක් වින්දා ධාරිචීරිය දුක්පත් වෙලා ඉපදුනා ආන් ඒ හින්දා ඉපදිච්ච රටේ වෙළඳාම් කරලා ගවිතැන් කරලා හරිහම්බ කරලා ජීවත් වෙන්න බැරි හින්දා තමයි බඩු පටවගෙන පිටරට ගියේ. මේ රටේ හම්බ කරලා මදිස්සින්ද බඩු පටවගෙන පිටරට ගියා. ඒ යනකොට තමයි නවමුහුදු බස්තුනේ. ඊට පස්සේ තමයි ලෑලි කැල්ලක් අල්ලගෙන පාවෙලා පාවෙලා ගොඩට එනකොට සිහිත් නැහැ. දරපතුරු ඇඳගෙන සුප්පාරක පතුනේ කැලෑවද ජීවත් වුණා. පස්සේ තමයි කල්යාණ මිත්‍රයෙක්ගෙන් අහගන්න ලැබුණේ රහතන් වහන්සේ ලෝකේ පහළ කළාක් වෙනවා. ලෝකේ සැබෑ රහතන් වහන්සේ කවුද කියලා. මොකද මිනිස්සු හිතුවා මේ කැලේ ඉන්න රහතන් වහන්සේ නමක් කියලා. ඉතින් ඒ හින්දා රහතන් වහන්සේට මිනිස්සු සැලකුවා. දැන් දරපතුරුනේ ඇඳගෙන ඉන්නේ. පින්න පාත යනවා. යනකොට මිනිස්සු ඇඳුම් දුන්නා. ඒ මේ දර කැලි ඇඳගෙන ඉන්න බෑනේ. අහරින් ඇිනවා, මෙහෙන් ඇිනවා, තුවාල වෙනවා, සීරෙනවා. කල්පනා කරුවා මිනිස්සුන්ගේ ඇඳුම් අරගෙන ඇඳගත්තොත් මට මෙච්චර ලැබෙන එකක් නෑ මේ රූක්ෂ ඇඳුම හින්දා ලැබෙන්නේ. ඒ හින්දා ඇඳුම් ප්‍රතික්ෂේප කරනවා. මිනිස්සු හිතුව රහතන් වහන්සේ නමක් කියලා. මිනිස්සු දැන් රහතන් වහන්සේට සලකනවා. පස්සේ පස්සේ Tamanටත් හිතුණා ඇත්තටම මම රහත්ද කියලා. ආන්ගේ සිතුවිල්ලම මොනතරම් මිත්‍යා දෘෂ්ටිකද හිතෙනකොටම බ්‍රහ්ම ලෝකේ ඉඳලා බ්‍රහ්ම රාජයා පෙනී හිටිය මහරය. පෙනී හිටලා කිව්වා ඔබ රහත් වෙලත් නෑ. ඔබ රහත් වෙන හැටි දන්නෙත් නෑ. ඔබ රහත් වෙන මගට ඇවිල්ලත් නෑ. ඇහුවා. ලැජ්ජ හිතුණා ඒ වෙලාවේ. රහතන් වහන්සේ කියලා හිතාගෙන ඉන්න මම ඉන්නේ කාට? මේ මහ කලාවේ එහෙන කරුවද? නමුත් බ්‍රහ්ම රාජයාගේ ශරීරයෙන් විහිදෙන එළියෙන් මුළු වනාන්තරයටම එළිය කියලා. ලැජ්ජයි දැන්. ඇහුවා ඔය කියන රහතන් වහන්සේලා දෙවියන් අතර ඉන්නවද? බඹුන් අතර ඉන්නවද කියලා. සඳහන් කළා සවැත් නුවර ජේතවනාරාමේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. උන්වහන්සේ රහත් වෙන හැටි දන්නවා. උන්වහන්සේ රහත් වෙන මගක් දන්නවා. ඒ නිසා යන්න කියලා හොයාගෙන. භාග්‍යතුන් වහන්සේ හොයාගෙන ගිහිල්ලා මහා පාරදිම බණපද කීපය යහුවේ මහා පාරිම රහත් වුණා. ඒකෝට සීවලී මහරහතන් වහන්සේ මෞකසේ දුක් විඳා. ධාර්මචීරී ස්වාමීන් වහන්සේ දුක්පත් වෙලා ඉපදිලා දුක් විඳා. දෙන්නම කරලා තිබුණ එකම පින්කම. ආන් ඒකයි මෙතන අපි කිව්වේ හොඳට පින්කමක් කරලා අතරක් තියන්නේ නැතුව මනාව ප්‍රාර්ථනා හරියටම ප්‍රාර්ථනා කරන්නේ හොඳට පින්කමක් කරලා. ආන් ඒ නිසාම භාවනාව සඳහාම සසරින් එතර යන්න මඟක් හොයද්දීම ඒ සසරින් එතර යන්නේ කොයි ආකාරයෙන්ද කොයි විදිහෙන්ද සසරින් එතර යන්නේ මොන විදිහටද සසරින් එතර යන්නේ කියන කාරණාව අපි වෙනම දැනගෙන ඉන්න ඕනේ. නැත්තම් නිවන් විතරක් ප්‍රාර්ථනා කෙරුවොත් නිශ්චිත නෑ කොහෙද නිවන් දකින්නද කියලා. ඉලක්කය පිළිවෙලක් සැලැස්මක් තියෙන්න ඕනේ. මම නිවන් දකින්නේ මෙන්න මේ පිළිවෙලට මෙන්න මේ සැලැස්මට අනුවයි කියලා. ආන් ඒ නිසා පින්නතුනි මේ විදිහට යම් පුද්ගලෙක් ප්‍රාර්ථනා කරද්දී මුලින්ම ප්‍රතිපදා හතර හොඳින්ම ප්‍රතිපදාව ප්‍රාර්ථනා කරලා ඉන්පසුව හරියට කල්පනා කරන්න ඕනේ ඉඩක් නැතුව කොහොමද ඒක සම්පූර්ණ කරන්නේ කියලා. ආන් ඒ නිසා මේ යෝජනාව මේ මොහොතේ පටන් නිවන් දක්නා ධාති දක්වා එතනින් එහාට මට කොහොමද විපාක දෙන්න ඕනේ කියන කාරණාව ප්‍රාර්ථනා කරන්න ඕනේ. එතකොට මගදී කිසිම කරදරයක් නැතු ඒ ගමන හරියටම යන්න අපිට පහසුකම් සැලසෙනවා. එහෙනම් ධර්මදේශනාවට තියෙන කාලය නිමා වෙලා තියෙන නිසා ප්‍රාර්ථනාව කියන මාතෘකාව යටතේ කෙරෙන දේශනා මාලාවේ හයවෙනි දේශනාව අදට නිමා කරනවා. සද්ධර්ම ශ්‍රවණී කළ ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාටම මේ පින් පිරිසෙත් අදනතු අනුමෝදන් වේවා. ඒ අයටත් අපි සියලුම දෙනාටම ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය සත්‍ය අවබෝධයෙන් සැලසෙන්නේ මේ මහා කුසලයේ පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාශත්තා චුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ශාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ